සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් අයං තා ධම්මස්සවනි කාලෝ අයං බදන්තනා සම්මා බණ්ඩාන්තං සුතවාපවත්තම් මනුසාරේ භසවනං අනාතේ සමා සම්බන්දර සමමාරතස්සේ බණ්ඩවරතෝ සවරතෝ සම්මා සම්බින්දස්සේ නමෝ තස්සේ භගවතු රරහතු සම්මා සම්බුද්දස්සේ සෝමිත්තා සාගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා නිත්‍යං තථා තතියං තථා චතුත්ථින් ඉතිද්ද මදෝතිරියං සම්බුදු සම්බත්තකායේ සම්භාවන්තං ලෝකං මිත්තා සාගතේන චේතසා විපුලේන මහංගතේන අප්‍රමාණේන පරිත්‍යා විහෙරති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මේ සිය ගණන් සූත්‍ර දේශනාවන්හිදී දේශනා කොට ආදාරණ ලද අති ශ්‍රේෂ්ඨ කර්මස්ථාන භාවනාවක් දැක්වෙන සූත්‍ර පාඨයේ කුයි දිනර පොහොව දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන් යෙදුනේ ධර්ම දේශනාව සඳහා මේ සූත්‍ර පාඨයේ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථාන සතරක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටයි බෞද්ධයන් වශයෙන් මෙතර සැලකෙන භාවනා කර්මස්ථාන සතරක් තියෙනවා සතර බඹ විහරණය කියලා. සිව් බඹ විහරණය කියලා සමහර විට කියනවා. මේ සිව් බඹ විහරණය සතර බඹ විහරණය ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත බහුලීකృత කළ වෙන සාතුවරයක් ලෝක ධාතියෙන්නේ නැහැ. හේතුව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර ක්‍රියමටද මුල් වූයේ මේ සේවම විරණයයි අපි කවුරුත් කියනානේ අතටපත් නිවන් සැප අසරණ සසර අසරණව සසර සරිසරණ සතුන්හට මහත් කරුණාවෙන් අතහැර දමා අති දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදුනා කියලා එතන සඳහන් වනා නම් මහා කරුණාවක් ගැන ඒ මහා කරුණාව අයිති වෙන්නේ සූදම්ම විහරණයටයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග හතරටයි සූදම්ම විහරණය සතර ධක්ම විහරණය කියලා හඳුන්වන්නේ මෙය අභධර්ම පිටකේ අප්‍රමඤ්ඤා නමින් හඳුන්වනවා අප්‍රමඤ්ඤා අප්‍රමාණ්‍ය කියන තේරුම ප්‍රමාණි ප්‍රමාණයක් නැතුව අනන්ත සත්‍යයන් යත පවත්වනු ලබන බැවින් මේ හතරට කියන අප්‍රමාණ්‍ය කියලා. ඒ මේ අප්‍රමාණ්‍ය සංඛ්‍යාත සූබම විහරණයේ බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල ජීවේ පැවිදි දෙමි මිනිස් හැම සත්නට අත්‍යවශ්‍යයි. අපි බොහෝ සෙයින් ලෝක ධාතුෙහි මහා බ්‍රහ්මයා සම්බන්ධ සාකච්ඡා කරන අවස්ථාවල ඒ මහා බ්‍රහ්ම රාජයා සම්බන්ධ ගුණාංග හතරක් ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බඹලෝ උපන්න බ්‍රහ්ම රාජේකෝ මේ ලෝක ධාතු වෙත ගුණාංග හතරක් ඉදිරියනවා. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. දරුවන් සකස් කරන අදල දෙමව්පියන්ගේ సంతානවලද මේ ගුණාංග හතර භාවනා වශයෙන්ම ස්වභාවයෙන් පිළිපෙනවා. ඒක මේ මිනිස්යාගේ පමණක් නෙවෙයි. සූපාවන්ගේ පක්ෂීන්ගේ පවා පිළිපෙළ ගුණයක්. ඒ කියන්නේ තමන්ගේ දරුවන් කෙරෙහි දෙමෝපියන් දක්වන්නේ අසීමිත මෛත්‍රියක්, අසීමිත කරුණාවක්, අසීමිත මුදිතාවක්, අසීමිත උපේක්ෂාවක්. ඒ ස්වභාවයෙන්ම දෙමෝපියන්ගේ සිත්වල පිහිටනවා. නමුත් මේක ධ්‍යාන බවට මාර්ගඵල නිවන් සඳහා උපනිෂද වෙන බවට පත්වර ගැනීම සම්බන්ධව උපදෙස් ඇත්තේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවල පමණයි. වෙන මොනම දේශකයන් වහන්සේ නමක්වත් ශාස්ත්‍රූන් වහන්සේ නමක්වත් මේ මට්ටමට මේ බ්‍රහ්ම විහරණ සතර දේශනා කරන්නේ. එනිසා මේ බ්‍රහ්ම විහරණ සතර සම්බන්ධ බෞද්ධයන් වශයෙන් වඩා දැනුවත් සිටීම අවශ්‍ය වෙනවා. හේතුව අද මේ අපි ගත කරන කාල පරිච්ඡේදයට කියනවා හොඳ නමක්. ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පිරිහි දස වර්ෂයකටපත් වී සත්ව විනාශයක් සිදු වී ඉන් අනතුරුව නැවත ලෝක වාසයේ මිනිසයන් කුසල් කිරීම නිසා අවුරුදු අසංකේය දක්වා පරමාශ වැඩුණා. දැන් නැවත බහගෙන බහගෙන එනවා. දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලෙදනකොට පරමාශ අවුරුදු 100යි. දැන් අවුරුදු 74කටත් අඩුයි. පරමාශය. තව අවුරුදු 6500ක් පමණ ජීවිතන මනුෂ්‍යංග පරමාශ අවුරුදු 10ට බහිනවා. ඒ කාලය තුල මනුෂ්‍යයන් ඕනෝන් කෙනෙහි බලවත් වෛරයෙන් ගත කරන බැවින් අවියාවුත වලින් විනාශ වෙනවා. දැන් පරිණිමිත වශයෙන් අවියාවුද ලෝකේ බහුල වීමෙන් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ කාල පරිච්ඡේදය තුළ ඒ ද්වේෂයේ මූලකට සිදුවෙන මේ විපත්යෙන් ප්‍රතිබාහනය කර ගැනීමටත් ඒ විපත්යෙන්ගේ වලක් මේ තමා මේ ආරක්ෂාව වෙන නිසා තමන් පමණක් නොව තමන් ජීවත් වන ලෝකේ ජනතාවට පිහිට වෙන නිසා අත්‍යවශ්‍ය වෙනවා මේ සුභම ඉහෙරණය විශේෂයෙන් මෛත්‍රී භාවනා ගැන බෞද්ධයන් හොඳට දන්නවා මෛත්‍රී භාවනා නොදන්න බෞද්ධයෙක් නැති තරම්. නමුත් මේ කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන උසස් ගුණ තුනක් ධ්‍යාන බවට වඩනාකාරය දැන ගැනීම වැදගත්. එනිසා මේ දේශනාව තුළින් සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කොට කීමට කාලේ මැදිනත් එක්තරා ප්‍රමාණයකට මේ කරුණු හතර අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. සාද සාවධානව අසන්න කියන එක අපි කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මෙත්තා කියලා කියන්නේ මුරුදු භාවය. මුරුදු භාවය ඒ කියන්නේ මිද සුනිහනේ කියන ධාතුවෙන් නිපන් මෙත්තා කියන පදේ අර්ථය මව්වරුන්ගේ පියවරුන්ගේ సంతාන තුල සුවපිය දරුවන්ගේ දියුණුව කැමති වීමේ බලාපොරොත්තුවක් වෙනවා. දරුවන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, දානයෙන්, යසසෙන්, ඓශ්වර්යයෙන් සෑම සම්පතකින්ම දූල වෙනා දකින්ට ජනෝපයන් හදවතින්ම සමත වෙනවා. මෙන්න මේ ගුණයට කියනවා මෙත්තා කියලා. එනිසානේ මාතා මිත්තන් සතේ ඝරේ කියලා දේශනාවේ සඳහන් වන්නේ මෞපිය දෙපළ සෝපිය මිනිසෙහි පරම මිත්‍ර දෙන්නයි. ජනෝපයන් දරුවන්ගේ ඒ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන බැවිනි. ඒ නිසා ඒ ගුණයට කියනවා මෙත්තා කියලා. කරුණා කියන මේ වචنين ප්‍රකාශ වන්නේ දුකටපත් වූ අසරණයන් දුකතන උණු වෙන ස්වභාවයයි. සත්පුරුෂයන්ගේ සිත උණු වෙන ස්වභාවය කරුණාවයි. උණු වෙනවා පමණක් නෙමෙයි. ඒ අයගේ දුක සංසිඳු වීමේ සමර්ථකම දැක කරගන්නවා කරුණාවෙන්. එවාගෙම ඒ දුක්ඛිතයන් වෙත තමාගේ අවංකවම කරුණාව පවත්වන ලැබෙනවා. ඒ නිසා ඒක කියනවා කරුණා කියලා. මුදිතා කියන්නේ සුපිත මුදිත පුද්ගලයන් කෙරෙහි Taman ඊර්ෂ්‍යා නොකොට ඒ අය කෙරෙහි පරම මෝදනයක් එවැගේම සතුටක් උපදවා ගැනීමයි. උපේක්ෂාව කියන්නේ සැප දුක් විඳිනේ සුදු වන්නේ කුසල කුසල කර්මයන්ගේ හේතුයෙන් බැවින් Taman කොච්චර හිතුවත් අනුන් සැපවත් නොවන බවක් කොච්චර හිතුවත් අනුන් දුකින් නොමිදෙන බවක් කොච්චර හිතුවත් අනුන් ලද සැපතෙන් නොපිරිහි නොසින්න බවක් සැලකමින් කර්මයේ පිළිබඳව මන ආબોධයක් ඇති කර ගැනීමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් කෙරෙන්නේ. හැබැයි මේ අවස්ථා හතර අපි අනුපිළිවෙලින් තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. සෝ මෙත්තාසගතේන චේතසා ඒකං දිසම් පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සීලයක පිළිපදා නීවරණ මැඩපවත් වීම පිණිස භාවනාවක යෙදෙනවා. ඒ නිවර්ණ මැඩපාත්වන භාවනාවේදන යෝගාවචරයා භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් හරි තමන්ගේ සීලය පිරිසුදු තබාගෙන විවේක ස්ථානයකට වී මෛත්‍රිය වඩනවා. ඒ මෛත්‍රිය වඩලා අර්පණා බාට පමනවාගෙන ධ්‍යාන බාට පමනවාගෙන එක් දිශාවකට විහිදුව වාසය කරනවා. තථා ဒ ුතියං එසේම දෙවනි දිශාවටත් තථා සතියං එසේම පළමු දිශාවටත් තථා චතුත්ථං එසේම සීවන දිශාවටත් ඉති උද්දමධෝ මෙසේ උඩ දිශාවටත් යට දිශාවටත් තිරියං අනු දිශාවන්ටත් සම්බුදු සමතනකමත් සම්බත්තාය සියලුම සත්වත් ප්‍රජාවටත් විපුලේන ඒ කියන්නේ අතිශයින්ම උසස් වූ මාර්ගතේන ධාන බාට සමිනියරු අප්‍රමාණයෙන් සත්‍යං සීමා නොකොට අප්‍රමාණ සත්‍යං වෙත පවත්වීම වශයෙන් මෙත්තා සාගතේන චේතසා පරිත්‍යා විහෙරති මෛත්‍රී සාගත සිතේ කතුරු වෙමින් වාසය කරනවා මේකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙතන සඳහන් වෙන්නේ ධ්‍යාන දාටපත් වුණා වූ මෛත්‍රී සිත විහිදුවන ආකාරයයි දස දිශාවතම මේ මෛත්‍රී විහිදුවන ආකාරය මෙතන කෙටියෙන් ප්‍රකාශ වුණා ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ උසස් ගුණ තමාගේ හිතේ රෝපණය කරගන්න පිළිවෙල. යම් කිසි උසස් ගුණයක් පුරුදු කරන්න කැමති කෙනෙකු පළමුවෙන් ඒ ගුණයට පටහැනි අගුණයේ කෙරෙහි දොස් දකින්නට ඕනේ. දැන් මෛත්‍රී කියන උසස් ගුණයට පටහැනි දේ තමයි ද්වේෂය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, පාටිගය, මුරුස්සන බව මේ ආදී ගති ගුණ. මේවා මෛත්‍රියට හාත්පසින්ම පටහැනි. ඒ වායේ දොස් ආදීනව සැලකී තුමයි. ඊළඟට මෛත්‍රියේ තියෙන ආනිසංස සැලකිය යුතුයි. කරුණාවටත් එහෙමයි. කරුණාවට හාත්පසින් විරුද්ධ වන්නේ හිංසාව. හිංසාවේ ආදීනව සැලකන්නට ඕනේ. එවාගෙම කරුණාවට කරුණාවෙන් යම්කිසි ආනිසංස රාශියක් තියෙනවා. ඒවා සැලකන්නට ඕනේ. මුදිතාවට හාත්පසින් විරුද්ධතාවය ඇති වෙන්නේ අරතියේ ඒ කියන්නේ ඊර්ෂ්‍යාව හා ඒහා සම්බන්ධ ගති. එහි ආදීනව සලකන්නට ඕනේ. ඒ වගේම මුදිතාවේ ආනුසංසසී කරන්නට ඕනේ. උපේක්ෂාවට ඉර්ධියම ප්‍රතිවිරුද්ධ වන්නේ රාගයයි ද්වේෂයයි දෙක. මේ දෙක ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. උපේක්ෂාවේ ආනිසංස මෙනෙහි කරන්නට ඕනේ. මේ කියන කර්ණ සතරට ප්‍රතිවිරුද්ධ ගතිවල තියෙන ආදීනව සලකා ඒ ගුණ ධර්ම හතරේ තියෙන ආනිසංසානුව නුවණින් සලකාගෙනයි මේ උසස් ගුණ තමාගේ සිතේ ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ ධ්‍යාන බාට පමුණවා ගැනීම ගැන හිතනකොට සමහර බෞද්ධයෝ අබෞද්ධයෝ හිතන්න පුළුවන් අපටව කරන්න ලැබෙන්නේ නැහනේ. අපට කාලය නැහනේ. අපට මේ සඳහා වෙලාව නැහැනේ. මේ හිතන්න පුළුවන්. ඒ සිතේම සුදුසු නැගී. ඒ කියන්නේ යම් කිසි උසස් තත්වයක් තමා බලාපොරොත්තු වෙනා නම් ඒ සඳහා ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව කියන හතරෙන් එකක් වෙනවා නම් පුළුවන් වෙනවා. ඡන්දවතෝ තින්නාම නසෙජ්ජති. හිතේ බලවත් තැනක් තියෙනවා නම් කුමක්ද සිද්ධ කරන හැකියවන්නේ. චිත්තවතෝ තින්නාම නසෙජ්ජති. යමක් සඳහා බලවත් සිතක් වෙනවා නම් කුමක්ද කළ හැකියවන්නේ. විරියවතෝ තින්නාම නසෙජ්ජති. යමක් කෙරේ වීරිය උත්සාහය තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නොහැකි වන්නේ පඤ්ඤවතෝ කින්නාම නසජ්ජති නුවණක් නම් ප්‍රඥාවක් නම් කළ නොහැකි කුමක්ද මේක නිසා මේ හතරෙන් එකක් හරි තියෙනවා නම් මේ සියල්ලම උපදවා ගන්න පුළුවන් එනිසා විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අපි මේ සම්බන්ධව උනන්දු වීම අවශ්‍යයි ඒ මක්නිසාද මේ ආනිසංස අසීමිතයි මේවා නිවැදීමේ ආදීනවත් අනන්තයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ප්‍රදානා තිබෙනවා දේශයෙන් දූෂිත වූ පුද්ගලයා ප්‍රාණඝාතක් කරනවා අදත්තාදානයක් කරනවා පංච දුස්චරිතයක් කරනවා දසාකුසලයමක් කරනවා මාත්‍රඝාතනාදී ආනන්තරේ කරපමවා සිද්ධ කරනවා එයින් මොකද සිද්ධ වෙන්නේ ඒ දේශේ නිසා නරක ආදී තත්ත්වයන්ව ප්‍රේතාපාතත් යනවා අසුනාපාතත් යනවා ත්‍රිසංවාපාතත් යනවා මනුෂ්‍ය ලෝක උපනත් අන්ධ වෙනවා, බිහිර වෙනවා, ගොළු වෙනවා, උන්මත්තක වෙනවා, මන්ද බුද්ධික වෙනවා, අංග විකල වෙනවා. මේ කොම කලේ කවුද? අර සමාගයේ චිත්ත සංකානේ හටගත් දේශයනේ. මෙන්න මේක නිසා දේශයේ ආදීනව වර්තමාන වශයෙන් අනාගත වශයෙන් සලකා බලන්නට ඕනේ. ඊටත් වඩා වර්තමාන වශයෙන් බලනවා නම් යම් කිසි කෙනෙකුගේ සිතේ ද්වේෂයක්, ව්‍යාපාදයක්, තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, නිරුෂණ බවක්, පටිඝ සංඥාවක් ආවනම් ඒ මොහොතේම තමාගේ ලස්සනට තිබුණු පෙරාපු රත්තරන් වාගේ පිරිසිදු තිබුණු උතුම් සිතේ කිලුපු වෙනවා. සිත අපිරිසිදු වෙනවා. ඒ දේශසාගත සිතේ යෙදෙනවා චිත්තචෛසික ධර්ම විෂ. මේ කොම අපිරිසිදු වෙනවා, විකෘත වෙනවා. ඒ අපිරිසිදු සිතිවිලි ජලං හීත වශයෙන් සිටේ පහළ වෙන්න පහළ වෙන්න තමාගේ ලස්සනට ගුණ පුරුද වස්තුරූපේ කළු වෙනවා. ලේපක කළු වෙනවා. ඒ ලේ කළු වෙන්න වෙන්න ඒ කළු පාට ලේ ශරීරය පුරාම පැතිරී යමින් තමාගේ සෑම රූප කලාපයක් රූප ශෛලයක්ම භෝගාතුර බාටපත් වෙනවා. ඇස් දෙක අප්‍රසන්න වෙනවා. මොහොන නපුරු වෙනවා. ශරීරය දුර්වර්ණ වෙනවා. ඇඟ ලෙවලනවා. උරතන ලෙවලනවා. කතා කරන වෙලාවේ හරියට වචන පැහැදිලිව කියන්න හැකි වෙනවා. එතමනක් නෙමෙයි ඉදිරියේ ඉන්න තම අමනාප කෙනෙක් නම් ඔහු එක නපුරු වචන හුවමාරු කරගන්න වෙනවා. නපුරු විදේට අත්පා ක්‍රියා කරනවා, අවියාවද ගන්නවා, අනන්ද නැසනවා, තමන්ද නහ ගන්නවා. තමන්ගේ ආත්භාවේ නැසා ගන්න තරමට මේ දේශ විශ්වන්න වෙනවා. මේ කුමක්ද මෙච්චර උතුම් මනුෂ්‍ය ජීවිතය විපත්යට පත් කරන තරම් භයානක දෙයක් තමයි ද්වේෂය. යම් කිසි විදියකින් සමාජයේ සිටේ මේ උපදින්න තියෙන දේශේ උපදින නැති හැටියට සංවර කරගන්න සමත් වෙනවා නම් ඒ සඳහා ගලීතු උතුම්ම දේ තමයි මෛත්‍රිය. මෛත්‍රී භාවනාව මේ පියවරේ පටන්ම වඩන්ට වඩන්ඩ සමාජයේ සිටේ පුදුමාකාර ප්‍රසන්න බවක් ඇති වෙනවා. සමාජයේ උපතින් දෙන ප්‍රභාස්වරී සිට වඩා ප්‍රභාස්වර වෙනවා. සංවම් පාටක් වෙන පාටක් මේ හෘද වස්තුවේ ඇති වෙනවා. මේ ධාතුව රන්වන් පාටට ඇති වෙනවා ප්‍රසන්න වෙනවා ඒ ප්‍රසන්න මේ ධාතුව සකල ශරීරයේම මාංශ පේශියක් පාසා විහිදී යනකොට බෙදී යනකොට රූප කලාප ප්‍රබෝධමත් වෙනවා රූප කලාප වර්ණවන්ත වෙනවා රූප කලාප නිරෝගී වෙනවා ඒ නිරෝගී රූප කලාප පැතිර යාම නිසා ඇස් දෙකක් ප්‍රසන්න වෙනවා මුහුණක් ප්‍රසන්න වෙනවා ශරීරයක් ප්‍රසන්න වෙනවා එහෙමනක් නෙමෙයි යහපත් සිතුවිලි සිතට ගලාගෙන එනවා. ඇයි ගත ඇතුලේ සනසුමක් නෙතියෙන්නේ? ගත ඇතුලේ දැවිල්ලක් නෑ. බොහොම සංසුන් බලක් එනවා. පිහිච්ච දැවිල්ලක් නියලා යනවා. එනිසා හිත පිරිසිදු වෙන්න නම් වචනත් බොහෝම ශාන්ත වෙනවා. කායික පැවතුම් ශාන්ත වෙනවා. දුටුවන්ට මනවදන කෙනෙක් වෙනවා. දුටු දුටුවන්ට ප්‍රසන්න භාවයක් දකින්න ලැබෙනවා. එතමනක් නෙමෙයි සැපෙන් නිඳ යනවා සැපෙන් අවදි වෙනවා නපුරු සීන නොපෙනී යනවා දෙවියන්ට ප්‍රිය වෙනවා මිනිස්යන්ට ප්‍රිය වෙනවා දෙවියන්ගේ ධර්මීය ආරක්ෂාව ලැබෙනවා වහාමිත සමාධිගත වෙනවා අවියාවද වසවිස ජින්නේ විපත්ති වලකිනවා එවාගෙම නොමුලාව කලුරියක් වෙන තරමටම සමිතම සතෝ සම්ප්‍රජාන කාර්යව ගත කිරීමට ශක්තිය ලැබෙනවා මේ වර්තමාන වශයෙන් මෙන්න මේ විදිහට දේශයේ තියෙන ආදීනව මෛත්‍රියේ තියෙන ආනිසංස සිතන්නේ සිතන්නේ මෛත්‍රිය වැඩි වීම සම්බන්ධ උද්‍යෝගයේ සිතට පහළ වෙනවා. සපත්තකාන්ත ශේත්‍රේ නමින් දේශනාවක් තියෙනවා. මේ දේශනාවේ සඳහන්ව තියෙන ලස්සන දෙදුමක්. ඒ කියන්නේ තරහකාරයක්, අමනාප පුජ්‍යලයක්, තමන්ගේ අමනාප පුජ්‍යලයා ගැන හිතන කරුණ හතක්. මගේ මේ අසවල් සතුරු පුජ්‍යලයා දුර්වර්ණ වේවා කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තමන් හිතනකොට තමන් ඉස්සර වෙලාම දුර්වර්ධ වෙනවා. මගේ මේ සතුරු පුද්ගලයා දුකසේ නිදත්වා කියලා හිතනවා. තමන්ට දුකසේ නිදා ගන්න වෙනවා. එවන්ගේ මගේ සතුරු පුද්ගලයා හිතන ප්‍රතනෙද ඉෂ්ට නොවේවා කියලා හිතනවා. තමන් මේ කීපාස ලැබෙනවා. මගේ සතුරු පුද්ගලයාට යසස නැති වේවා කියලා හිතනවා. කීර්තිය නැති වේවා කියලා හිතනවා. තමන්ට විපාක ලැබෙනවා. එවාගේම මගේ සතුරු පුද්ගලයාට භෝග සම්පත් පිරිනේවා කියලා හිතෙනවා. තමන්ගේ භෝග සම්පත් පිරිනෙන්න පටන් ගන්නවා. මගේ සතුරු පුද්ගලයාට මිත්‍රයන් යහළුවන් නැමෙත වේවා කියලා හිතෙනවා. තමන්ගේ මිත්‍රයන් තමන්ට පසමිතුරම් බාටපත් වෙනවා. මගේ සතුරු පුද්ගලයා මරණින් මත් අපායට වේවා කියලා හිතනවා. තමන්ට අපායට යන්න සිද්ධ වෙනවා. මෙන්න මේන තමන් අන් අය ගැන නපුරු සිතුවිලි සිතනකොට තමන්ට ඒක ප්‍රතිපාක ලැබෙනවාමයි. බුදු දේශනාවේ කියනවානේ යෝ අපදිත්තස නරස දුසති සුද්දස්ස පෝසස අනංගනස්ස කමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජේ පටිවාසං චිත්තෝ සියම් දුවිලක් උදුසුනවර දැම්මා නම් තමන්ගේ මුහුණටයි ඒක ආපසට එන්නේ ඒ වාගේ කරදරයක් නොකළ දුකක් කරදරයක් නොදුන්න අලාභයක් අයසන් නොකළ යම් කිසි පුද්ගලයෙකුට ද්වේෂ කරනවා නම් ක්‍රෝධ කරනවා නම් වෛර වෛර කරනවා නම් ඊර්ෂ්‍යා කරනවා නම් එවාගෙම අලඩක් හැමති වෙනවා නම් තමාටම ඒක විපාක ඒ මොහොතේම සිද්ධ වෙනවා මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ද්වේෂය කියනක මහ ගින්නක් ද්වේෂය කියනක මහ අන්තරාලක් ද්වේෂය තරම් ගින්නක් ලෝකෙ නැත කියලා මෙන්න මේක නිසා ද්වේෂය ආදීනව සලකමින් මෛත්‍රිය ආනිසංස අපි මෙනෙහි කරමින් මේ මෛත්‍රී ධ්‍යාන බාට සමනවා ගන්නට අපි උනන්දු වෙන්නට ඕනේ. මෛත්‍රී ධ්‍යානයෙන් අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රය කියන එක මුලින්ම සඳහන් කළානේ. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය සෑම විටම අනන්ත ලෝක ධාතු වෙත අනන්ත සත්ත්ව ප්‍රජාවත විහිදුවාගෙන වාසය කරනවා. සමහර විට තමන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න යම් කෙනෙක් ආවා නම් එක්කෙනෙක් හරි 1000ක් හරි ලක්ෂයක් හරි කෝටි ගණනක් හරි මේ ඔක්කොටම පළමුවෙන්ම දේශනාවට පළමුවෙන්ම කරන්නේ මෛත්‍රී සිත විහිදුවීමයි. ඒ මෛත්‍රී සිත විහිදුවීම නිසා ඒ පුද්ගලයන්ගේ චිත්තසංතානවල මෘදුභාවය ඇති වෙනවා. ඔවුන් අවනත වෙනවා. මේ ධර්ම දේශනාවට සාවධාන වෙනවා. එනිසා ඒ අයට ධර්ම දේශනාව සාර්ථක වෙලා ධ්‍යාන මාර්ගඵල අධිගමනයට තරම් සමර්ථ බව ලැබෙනවා. මෙන්න මේක සරුවක්ඥන් වහන්සේගේ නියමයක්. ධර්ම දේශනා කරන්න මත්තෙන් දේශකයන් වහන්සේලා විසින් ශ්‍රාවක පිරිසට මෛත්‍රී විහිදුවන්නට ඕනේ. ඒක අවශ්‍යම චාරිත්‍රයක්. එවැගේම සාරවත්යන් වහන්සේගේ ශාසනයේ මේ ධර්ම දේශනා කරන ධර්ම දේශක දිවිපෑද දේශකයන් වහන්සේලා ඒ විදිහේ මෛත්‍රියෙන් යුතුව මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් යුතුව මෛත්‍රී විහිදුවීමෙන් යුතුව ධර්ම දේශනා කරොත් ඒ දේශනාව සාර්ථක වෙනවා. ආනන්ත ධර්මයේ සුවසේ ආબોධ වෙනවා. මෙන්න මේක නිසා සරුවක්වන් වහන්සේ යම්කිසි අදාන්ත අවිනේක පුජ්‍යලයකට ධර්ම දේශනාවක් කරන්න වඩිනවා නම් කල් ඇතුවම ඔහුට මේ මෛත්‍රී චිත්ත පදංග විහිදුවලා ඔහුගේ සුඛ මුරුදු භාවයට පමනවලයි ධර්ම දේශනා කරන්නේ අංගුලිමාල දමනය ආලවක දමනය සූතරෝම දමනය කරරෝම යක්ෂ දමනය බකබ්‍රහ්ම දමනය මේ ආදී දෙවියන් බ්‍රහ්මයන් යක්ෂයන් দমনය කළ ආකාරය එවාගෙම නාලාගිරිය තු দমনය එවාගෙම අග්නිසිත භූමසිත නාගයන් দমনය මේ ආදී අදාන්ත අනුමේත සත්‍යයන් দমনය කරන්ද උන්වහන්සේ ඉදිරිපත් වූයේ මෛත්‍රී විහිදුගෙන මේක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් විශාල සේවයක් කරන්න පුළුවන් ඒ කියන්නේ පස් ක්‍රමෙන් පුද්ගලයන් වළක්ව ගන්න පුළුවන්. දසාකුසලෙන් වළක්ව ගන්න පුළුවන්. අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත බවට පමුණවා ගන්න පුළුවන්. සීලයක් නැත්නම් සීලවත් බවට පමුණවා ගන්න පුළුවන්. නපුරු දුර්දාන්තයන් යහපත් සුමිනියක පුද්ගලයන් වාට පමුණවා ගන්න පුළුවන්. ඒ වගේම නොමඟ යන අය සමඟට හරවන්නට පුළුවන්. ප්‍රමාද විහරණයේ අය අප්‍රමාද වූවන් වාට පමුණවා ගන්න පුළුවන්. අපායට යමනිය සිටින අය සුගතියට යොමු කරන්නට පුළුවන්. මේ ආදී විශාල සේවයක් මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගත්තොත් කරන්නට පුළුවන්. මිනිසා අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදාරා ඇති මේ භාවනා ක්‍රමය වඩාත් උනන්දුවෙන් මුන්නේ පුහුණු කර ගැනීමට බලාපොරොත්තු වෙමු. මෛත්‍රී භාවනා පුරුදු කර ගැනීමේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල මෙහෙමයි. සමාය සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිසවන්තයා කියන හතර දෙනාට අනුපිළිවෙලින් වැඩි යුතුයි. මෛත්‍රී භාවනා පටන් ගන්නකෝ කොයි විදියකින්වත් අතුප්‍රිය පුද්ගලයාට හෝ අප්‍රිය පුද්ගලයාට හෝ මධ්‍යස්ථ පුද්ගලයාට හෝ වෛරී පුද්ගලයාට හෝ මලජී කෙනෙකුට හෝ එවාගේම ලිංග විෂභාග කෙනෙකුට හෝ පළමුවෙන් මෙයදී යුතුයි. අතිප්‍රිය පුද්ගලයෙකුට කියන්නේ ස්වාමි පුත්‍රයා විසින් භාර්යාවට ස්වාමි පුත්‍රයා මව්පියන් විසින් දරුවන්ට මෛත්‍රිය වඩන්න පළමුවෙන් සුදුසු නැදි. එතෙන් මේ මෛත්‍රිය වේසෙන් වෙනත් සිටිවිලි පහළ වෙනවා. එවාගෙම ස්වාමි ජීවිතය විසින්ද පළමුවට සමාගයේ ස්වාමි පුත්‍රයාට හෝ දරුවන්ට මෙත් වැඩීම සුදුසු නැදි. එනිසා අතිප්‍රිය පුජ්‍යලයාට පළමුවෙන් නොවැඩිය යුතුයි. එවාගෙම අප්‍රිය පුජ්‍යලයාට මෛත්‍රිය වඩන්න ගියාට පිළිපැන්නේ නැහැ. මධ්‍යස්ථ පුද්ගලයාට පළමුවෙන් මෛත්‍රිය වැඩුවාට පිළිතෙන්නේ නැහැ. සයිකෝ පුද්ගලයාට මෛත්‍රිය වඩන්න යාමේ සමාජයේ නැති යටපත්යේ තියෙන ව්‍යාපාදේ මතුවෙන්න පුළුවන්. මලගේ කෙනෙකුට මෛත්‍රිය වැඩි වෙනින් ධාන බවට පත්වන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ సంతානයට මෛත්‍රිය පළමුවෙන් පිළිතන්නේ තමා ගැනයි. තමා ගැන හොඳින් පිළිట్లా තියෙනවා. තමා සාක්ෂි ස්ථානයේ තියාගෙන පළමුවෙන්ම ධ්‍යාන බාධ පමනවීම සඳහා ගන්නට ඕනේ සම්භාවනීයතවන්ති. ඒ කියන්නේ ජීවත් වෙනවා නම් මෞපියන් දෙපළ. එවැගේම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා, ධර්මාචාර්යයන් වහන්සේලා, එවැගේම ගුරු උතුමන් තවත් සමාජ උපකාරී සම්භාවනීය අයින්ද පුළුවන් මේ විදිහේ කෙනෙක් ඕනේ මුලට ගන්න. මේ විදිහේ සම්භාවනීයතවන්තයෙක් මුලට ගත්තාම වහාම හිත සංපත් කරගන්න පුළුවන්. එතකොට අපි නිදර්ශනයක් වශයෙන් ගන්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ තමාට මහෝපකාරී. උනාසිකෙන් ලැබුණු උපකාර අසීමිතයි. ඒ ගුණමාන්තතාව සිතාගෙන උනාසිකේ තමා ඉදිරියේ ඉන්නේ හැටි හිතින් බලා ගන්නවා. බලාගෙන ඵලයෙන් තමාට මෙත් කරගන්නවා. මෛත්‍රී භාවනාව සඳහා මාත්‍රිකා වචන කීපයක් තියෙනවා. විශේෂ සූත්‍ර දේශනාවල ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන පරිද්දෙන් මෛත්‍රී වචන සරුවක් වන් වාසේ දේශනා කළා කියනවා. එයින් ප්‍රතිසම්මදා මාර්ග පාළියේ දැක්වෙන මාත්‍රකාවක් වෙන හතර විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවලට ඇතුළත් වෙලා තිබෙනවා. ඒක බොහොම පැහැදිලි. එනිසා ඒ වචන හතරෙන් එකක් ගන්නවා. දැන් තමාට තමා මෛත්‍රී කරගන්නකොට අහං අවේරෝ හෝමි. අහං අභ්‍යාපඤ්ඤෝ හෝමි. පාං අනේජෝ හෝමි පාං සුඛී යත්තානම් පරිහරාමේ කියලා තමාටම උත්තර ගන්නවා. ඒ එක වචනයක් අරගෙන 10 12 සැරයක් 20 30 සැරයක් තමාටම උත්තර ගන්නවා. ඒ වගේ වචන හතරතම වෙන වෙනම වැඩි වාර ගාණක් උත්තර ගන්නවා තමා ගැන. ඊළඟට තමාගේ ආචාර්යයන් වහන්සේ ඉදිරිපිට බොහෝම සෝභමාන මුහුණින් ඉන්න ආකාරයේ සිතින් දකිමින් මගේ ආචාර්යයන් වහන්සේ කියන මේ සංඥාව හොඳට පිළිපවාගෙන තේසෝ මේ කල්යාණ මිත්‍රෝ අවේරෝ හෝතු අවේරෝ හෝතු අවේරෝ හෝතු ඒ අවේරෝ හෝතු කියන වචනේ වැඩිමාන ගානක් හිතෙනවා වැඩිමාන ගානක් කියන්නේ වෙන කිසියම් වචනයක් හිතන්නේ නැතුව සියවර දහස්වර දසදහස්වර හරි ඒ වචනේ නිසිතනවා හිතයා මිහා යන්ත නොදී අර ආචාර්යයන් වහන්සේගේ මුහුණ හොඳින් අරමුණු කරගෙන මේ වචනේම පාවිච්චි කරනවා හැබැයි කලින් ආනාපාන සති භාවනාවෙන් කර්මස්ථාන වඩලා ධ්‍යාන බාටපත් වූ කෙනෙකුට නම් බොහෝම ලෙහෙසි වෙනවා. ආනාපාන සතිය හෝ කාගතිය සතිය හෝ කවර හෝ භාවනාවකින් හිතේ ධ්‍යාන බාට පමුණවාගෙන සිටියට බොහොම ලෙහෙසි වෙනවා. එසේ නැත්නම් මූල කර්මස්ථාන වශයෙන් මේකම පටන් ගන්න කෙනෙකුටත් මේ එක වචනයක් මාර්ගන භාවනා කිරීමේදී සිටේ නීවරණ යටපත් වෙනවා. නිවරණ යටපත් වෙන්න වෙන්න ඒ කුජලයාගේ සිතට ආචාර්යයන් වහන්සේ නැමු නැමී පේන්න පටන් ගන්නවා. එතකොට සිතේ විශාල සතුටක් ඇති වෙනවා. තමන්ගේ ශරීරය නෙගණිය යනවා. වටපිටාල කිසිවක් ඇහෙන්නේ පේන්නේ නැති වෙනවා. ඒක නිසා ඒ මොහොතේ නිවරණ යටපත් වෙවි මේ ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තවත් ඒ වචනේ පාවිච්චි කරගෙන යනකොට අර්පණා බාටපත් වෙනවා. ප්‍රථම ඥාන අර්පණා බාටපත් වෙනවා. ඒ කියන්නේ අර නීවරණ යටපත් වෙනකොට හිතේ පහළ වෙනවා දැඩි ලෙස කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතාව කියන අංග පහ මේ පහ ශක්තිමත් වෙනකොට තමයි අර මනෝද්වාර වර්ධනයේ අර තමන් අරමුණු කරන ආචාර්යයන් වහන්සේගේ අර රූපකාය සිතින් දකිනේ මේකම වචනේ අරමුණු කොටගෙන පරිකාර්ම උපචාර අනුලෝම ගෝත්‍ර දෝත්‍යාසෙත් හතරක් තේනේට පහළ වී තුන්වන පිළිවෙල රූපාවචර ප්‍රථම ධානසිත අර්පණාගත වෙනවා සමාධිගත වෙන එක චිත්තක්ෂණයයි. එයින් පස්සේ භවංගයට වැඩෙනවා. මේ අයිරියව මානු කරන්නේ නැතුව නැවතත් ඒ වචනේ මෙනෙහි කරගෙන යනකොට නැවත නැවතත් ඒ වාගේ ධාන චිත්ත වේකේ පහළ වෙන්නේ ඒ ධානසිත වාර ගන්න වැඩි වෙන පටන් ගන්නවා. පළමුව එක චිත්ත වාරයයි ලැබුණේ ඊළඟ චිත්ත වාරය වැඩි වේලාවක් මේක පවත්වා ගන්න පුළුවන් වෙනවා. එහෙම ගිහින් ගිහින් විනාඩි 5 විනාඩි 10 විනාඩි 15 විනාඩි 30 විනාඩි 45 පැය ඕම මේක දිගට ඒ අර්පණාව පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම නිසා ඒක වශීභාත පමනවා ගන්න සමත් වෙනවා උපදේශාංග. ඒ කියන්නේ ඒක තියෙන වශීතා පහක්. මේ පළවෙනි ධ්‍යානයේ වශීතා පහකින් තමා ප්‍රගුණ කරගන්න ඕනේ. ආවර්ජනා කරන්න ඕනේ. ආචාර්යයන් වහන්සේගේ අර තමාගේ අරමුණ චිතට නඟාගෙන ඒ තමා භාවනාවට ගන්න අර වචනය ඉදිරිපත් කරගෙන ආවර්ජනා කරන්නට ඕනේ. මෙච්චර වෙලාවක් මේ ප්‍රථම ධ්‍යානය පිහිටාවා කියලා වෙලාව අදිෂ්ඨාන කරන්න ඕනේ. මෙච්චර වෙලාවක් මේ ධ්‍යාන චිතෙන් නැගිටින වේවා කියලා නැගිටින අදිෂ්ඨාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරමින් සමාධිනවා. එසේ සමාධියේදී තමා හිතාගත් වෙලාව දක්වාම සමාධිය පවතිනවා. යම් වෙලාවක සමාධියෙන් නැගිටලා ධ්‍යානයෙන් නැගිට්ටද ඊළඟට සමාධියේ හිතේ පහළ වේ කියලානේ ඒ ආචාර්යයන් වහන්සේගේ අරමුණ දැක ආලෝකයක් ඒ ආලෝකයේ සමාධියේ පුරුද වස්තුවට යොමු කරනවා යොමු කළා ඒ ධ්‍යානාංග පහ තෝරගන්නවා ධානාංග පහ තමාට අරමුණු වෙන්න පටන් ගන්නවා. ධානාංග පහ වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කරනවා. වෙන වෙන ප්‍රත්‍යවේක්ෂා කරනවා. නැවත නැවත නැවතත් ඒ ප්‍රථම ධානයේතම සම්යදි සම්යදි ඇති තාක් ඒක පරිභෝග කරනවා. දැන් ඒකෙන් කැමති ඉරියව්වක කැමති වෙලාවක ප්‍රථම ධානය සමාදින්න පුළුවන් වුණාම දෙවන ධානය සඳහා පරිකාරම කරනවා. වැඩ කරනවා. ඒ කියන්නේ පළවෙනි ධානයේ තියෙන විචාර ප්‍රචාර දෙක ඕලාරික බවත් එවැගේම පීතිසුඛ ඒකාග්‍රතාව තුළ නම් මේට වඩා ශාන්ත බව සිතලා විකාරක විචාර දෙකෙන් තොර වූ පීතිසුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි අර්පණාව දෙවෙනි අර්පණාව සමාධිගත වේවා කියලා අදිෂ්ඨාන කරන දිනු ධ්‍යාන උපදවා ගන්න. මේ දිනු ධ්‍යානයක් ප්‍රමාණ ඇතුව ලැබෙනවා. ඒකත් අර වගේම වසීතා පහතෙන් ප්‍රගුණ කරගෙන තුන්වෙනි ධ්‍යානයටත් යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය ආදීනව සලකා සුඛ ඒකාග්‍රතාව ධ්‍යානාංග දෙක සාන්ත බව සලකා තුන්වෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරගන්නවා. මෙසේ ධ්‍යාන තුනම ලබාගෙන ඒ ධ්‍යාන තුන මනරෙන් ප්‍රගුණ කරගෙන ඊට පස්සේ තවත් ආචාර්යයන් වහන්සේ නමක් ගන්නවා. තවත් තමාට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වූ කෙනෙක් ගන්නවා. මේන පුජ්‍යලයන් 10 දෙනෙක් පමණ වෙන වෙනම අරගෙන ඒ වෙන වෙනම ඒ උතුමන් වෙත අර ධ්‍යාන අර්පණාගත කරනවා. මේ එක වචනයකින්. ඊළඟට ගන්නවා තවත් වචනයක්. ඒ කියන්නේ අභ්‍යාපජ්ජෝ හෝතු. ඒකෙනුත් අර වගේ ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟට අනේගෝ හෝතු. ඊළඟට සුඛියත්තානම් පරිහරතු. දැන් මේ විදිහට එක එක පුජ්‍යලයකට ධ්‍යාන 12ක් බැගින් සමාධින්න සමත් වෙනවා. ඒ කියන්නේ අවේරෝ හෝතු කියන වචනෙන් ධ්‍යාන තුනයි. අභ්‍යාපජ්ජෝ හෝතු කියන වචනෙන් ධ්‍යාන තුනයි. අනේගෝ හෝතු වචනෙන් තුනයි. සුඛේ අත්තානම් පරිහරතෝ අතරින් තුනයි. එක පුද්ගලයේ කර්මන කොටම ධ්‍යාන 12යි. දැන් ඊළඟට පුද්ගලයන් 10 දෙනෙක් වෙන වෙනම අරගෙන එක එක්කෙනාට ධ්‍යාන 12 12 පුරුදුනාට පස්සේ 10 දෙනාම එක්කාසු කරගෙන මගේ මේ කල්යාණ මිත්‍රයන් දස දෙනාම වෛර නොයත්වා ආදි වශයෙන් සිංහලෙන් හරි පාලි භාෂාවෙන් හරි තමා කැමති වචනයකින් ඒ ධ්‍යාන බාටපත් වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ පුද්ගලය ගන්න. මධ්‍යස්ථ පුද්ගලය එක්කෙනෙක් අරගෙන ඔහු වෙත ධ්‍යාන 12ක් සමාදිනවා. නැවත දෙන්නේ නැවත තුන් දිනේ ඕම 10 දිනක් විතර ගන්නවා. 10 දිනාටම මුලින් වගේම ධ්‍යාන එක එක්කෙනාට 12 දගෙන් ලබාගෙන සමාපත්තිය සමාදිනවා. ඊළඟට තමයි සතුරු පුද්ගලයේ කියනවනම් ගන්නෙ. ඉතින් සතුරු පුද්ගලයාට මෙත් වැඩීමේදී සමාරේ සිතේ ගැටීම් ඇති වෙනවා. එහෙමනම් අර මුලින් සමාදුනේ අර තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ වෙත මෛත්‍රී ධානය සමාදිලා නැවත සතර පුද්ගලයාට යොමු වෙන්නට ඕනේ. මේ මුත්‍සා කිරීමේදී සතර පුද්ගලයා කෙරෙහිද ධාන පිහිටුවා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියන තුන් දෙනා කෙරෙහි සමභාවයට එකලෙස ධ්‍යාන සමාපatti සමවදින්න පුළුවන් නම් මේකද කියනවා සීමා සම්බේධය කියලා. මේ සීමා සංවේදේ කළාට පස්සේ තමයි ඕදිසෝ අනෝදිසෝ කියලා ධ්‍යාන දිගට පවත්වන්න පුළුවන් වන්නේ. ඕදිසෝ අනෝදිසෝ ඕදිසෝ කියන්නේ සීමා කරමින් අනෝදිසෝ කියන්නේ සීමා නොකරමින්. එතකොට අනෝදිසෝ වශයෙන් සත්ව කොටාස පහක් තියෙනවා. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්ථභා පරියාපන්න. මේ එක එක වචනේ ඔක්කොම සත්‍යයයි. ඒ නිසා අනෝදිසෝ ඒ අර සම්බා යුක්තෝ සම්බේ පුරිසා සීල සත්‍යං කොටස් දෙකකට බෙදුණා. සම්බේ අරියා සම්බේ අනරියා කොටස් දෙකකට බෙදුණා. සම්බේ දේවා සම්බේ මනුෂ්‍යා සම්බේ මුනිපාතිකා කොටස් තුනකට බෙදුණා. මෙන්න මේම සත්ව කොටස් 12ට එක සත්ව කොටසක් අරමුණු කොට ධ්‍යාන 12 බැගින් සමාදිනවා. ධ්‍යාන 144. දැන් මේ කියන තත්ත්වයේ පුරුදු වෙනකොට තමාගේ සිතේ පුදුමාකාර සංසිඳීමක් දකින්න පුළුවන්. මේ தත්ත්වය ලබාගත්යන් පස්සේ තමාගේ ධ්‍යාන සිත අහස ඉහළට ගන්නවා. අදිෂ්ඨාන කළ අහස ඉහළට ගන්නවා. මනුෂ්‍ය ලෝක ඉක්මවා දෙවිලවහය බඹලෝ දාසේ අරූප ලෝක අතර මුදුන දක්වාම ඉහළට ගන්නවා. අපහසුාවක් නෑ. හේතුව මේකයි. දැන් මේ ධ්‍යාන බාට පමනවාගත් උතුම් සමාධි ශක්තිය දසදිශාමයේ විදුගුවන්නට නම් ඉහළට යන්නට ඕන නැත්නම් ඉහළෙන්නේ ධාතු නිදේශනාක් වශයෙන් කියනවා නම් මේ ලංකාවේ සිටිනක් පින්තූර ගන්න ඕනේ නම් ආසපයේ ගුවන් යානික නිරතේ පින්තූර ගන්න නැත්නම් වදින්නේ නැහනේ ඒ වගේ තමයි ආසයේ ඉඳගෙන මුළු සක්වල මර්මුණු කරගන්න අපට පුළුවන් වෙනවා ඉස්සෙල්ල තමන් ඉන්න ස්ථානය සත්ත්ව කොට්ටාස 12ක්. ඊළඟ තමන් ඉන්න ගමේ සත්ත්ව කොට්ටාස 12ක්. තමන් ඉන්න නගරයේ සත්ත්ව කොට්ටාස 12ක්. තමන් ඉන්න ලංකාද්වීපයේ සත්ව කොටාස 12ට තමන් ජීවත් වෙන මේ ආසියාතික රටවල සත්ව කොටාස 12ට තමන් ජීවත් වෙන මේ සත්වලේ සියලු සත්ව කොටාස 12ට අර වාගේ ඉහළෙඳගෙන මෛත්‍රී විස්පාරණය කරන්න ඕන පතුරවන්නට ඕන ඒ වගේ තමයි දිශාවසින් ඉහළට හිත නංගගෙන නැගෙනහිර දිශාවේ අනන්ත ලෝක ධාතු වෙත මේ මෛත්‍රී විහිදුවන සත්ව කොටාස 12ට වගේම දකුණු දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට, නගරද අනු දිශාවට, දකුණු අනු දිශාවට, බටහිර අනු දිශාවට, උතුරු අනු දිශාවට, යට දිශාවට, උඩු දිශාවට කියන දිශා 10ටම වෙන වෙනම එක එක දිශාවකට 144 144 බැගින් ධ්‍යාන පවත්වනවා. දැන් ඉතින් යෝගාවචරයට ධ්‍යාන ක්‍රීඩාවක් වගේ මේ තත්ත්වයට ගත්තාම එමේ මෛත්‍රී ඥානලාභයට පුදුමාකාර කායික මානසික සුවයක් ලැබගන්නට පුළුවන් පෞද්ගලික වශයෙන් ඊළඟ තමාගේ මේ මෛත්‍රී විස්පාරය ලෝකයට පැතිරී යාම නිසා මුළු ලෝකයේම තමාට අනුකම්පා කරන ලෝකයක් බවට පත් වෙනවා මේ කියන්නේ මෛත්‍රී භාවනාව ගැනනේ ඊළඟට ගන්නවා කරුණා භාවනාව කරුණා භාවනාවේ මාතෘකාවක් මෙහෙමයි කරුණා භාවනා වැඩිීමේදී අනුපිළිවෙල මේකයි පළමුවෙන්ම වඩන්නට ඕනේ දුක්ඛිත සත්‍යයකටයි. ඒ කියන්නේ මේ ලෙඩ රෝග වලින් පෙළෙන අසාධ්‍ය දුක්ඛිත කෙනෙකු දැකලා හෝ අහලා හෝ ඒ පුද්ගලයාට කරුණාව වඩන්නට ඕනේ. ඒ සඳහා එකම එක මාතෘකා වචනය ගන්න. දුක්ඛා මුච්ඡති. දුකෙන් මිදේවා කියන වචනේ. මේ වචනේම භාවිතා කරමින් ඒ දුක්ඛිත පුද්ගලයා කෙරෙහි ප්‍රථම ධානයේ දෙවෙනි තුන්වෙනි ධානයේ බැගින් ධාන තුනක් සමාදිනවා. තවත් දුක්ඛිතයෙක් ගන්නවා. මෙන්න දුක්ඛිතයන් 10 දෙනෙක් සොයා ගන්නවා සිටි. ඒ විදිහට ඒ ඒ දුක්ඛිතයන් එක එකනා කරේ ධ්‍යාන තුනක් තුනක් බැගින් වඩනවා. ඊළඟට ගන්නේ සමාත සම්භාවනීය හිතවන්තේ. ඊළඟට ගන්නේ මධ්‍යස්ථේ. ඊළඟට ගන්නේ සතර පුජ්‍යලේ. මෙන්න මෙහෙම දුක්ඛිතයාය සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියන හතර දෙනා වෙත මේ කරුණාව අර්පණාභාත පමනවා ගන්නවා. ඒක අපහසු වෙන්නේ. ඒකත් අර වගේම පුද්ගලයන් 10 දිනක් විතර වෙන වෙන මාර්ගන වදලා ඊට පස්සේ තමයි සීල සත්‍ය සීල ප්‍රාණීහු ආදි වශයෙන් ඈතට මේක මුදවන්න සමත් වෙන්නේ. ඒක මුත්තර දිශා වශයෙන් මුළු ලෝකේට අනන්ත ලෝක ධාතුවට කරුණා විහිදුවන්ට නම් හිතහිරට ගන්න ඕනේ. භවග්නේ දක්වා හිතහිරට අරගෙන ඒ කරුණා ධානය විස්තරණය කරන්න ඕනේ. මෙලෙස තියෙන්නේ අර මෛත්‍රී භාවනාට මාතෘකා පද හතරයි මේකට එකක් බැගින් පමණයි. ඊළඟට මුදිතා භාවනාව. මුදිතා භාවනාවේ වෙනස තියෙන්නේ අරමුණු පිළිය වශයෙන් පළමුවට ගන්නේ සුඛිත මුදිත පුද්ගලෙ. ඒකනේ තමාට හිතවත් තමා ගැන හොඳට දන්න එවැගේම හැම සම්ප්‍රත්‍යයකින්ම ආර්ය එක්කලා සුඛිත මුදිත කෙනෙක් තම අරමුණු කරන්න ඕනේ. මොකද දෙවෙනි කෙනෙකුට තමයි සපාතම මුදිතාව පිටවා ගන්න පුළුවන්. ඊළඟට තමයි සමාගේ සම්භාවනීය හිතවන්තයෙක් ගන්න. ඊළඟට මධ්‍යස්ථයේ ඊළඟට අහිතවන්තයෙක්. දැන් සමාගේ හිතවත් කෙනෙක් ඉන්නවා බොහෝම ධන දාන්නේ තියෙන යසෝසුරු තියෙන සැප සම්පත් තියෙන නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා. හොඳට සේවා කරනවා හොඳට යහපත් ජීවිතයක් ගෙවනවා ඒ පුද්ගලයාගේ සම්පත් දැකලා තමන් මුදිතා වශයෙන් වඩන්නේ ඒක මාත්‍රිකා වචනයයි ඒ මොනවාද යථාලද්ද සම්ප්‍රත්‍යතෝ මා විගච්ඡතු යථාලද්ද සම්ප්‍රත්‍යතෝ මා විගච්ඡතු කියන්නේ ලබ සැපතුන් නොපිරිනේවා ඒක මේ මෞපියන්ගේ සිතේ පහළ වෙනවානේ දැන් මෞපියන්ගේ සිතේ තමන්ගේ දරුවෙකු ලැබුණා නම් අසනේ පුණා නම් පුදුම කරුණාවක් ඒ දරුවා කෙරෙහි ඇති වෙනවා දරුවන් හොඳට සුඛිත මුදිතව දැනුමින් දිනුනලා අධ්‍යාපනයෙන් දිනුනලා රූපයෙන් දිනුනලා යසයිස්වරයෙන් දිනුනලා තරුණ වාසයෙන් කොට දකුණකට දෙමාපියන් ඉතේ තියෙන පරම මුදිතාවක්. මේ දරුවන්ගේ සම්පත් වලින් කවදාකවත් වෙනස් නොවේවා කියන මේ ආමෝදනයක් තමයි ඒ දරුවන් කෙරේ දෙමාපියන් ඉතේ. අන්න ඒ වගේ තමාට හිතමනාප වූ ඒ සම්භාවනීය කියන්නේ යසයිස්වාරියෙන් උසස් බාටපත් වූ කෙනෙකු අරමුණකටගෙන මුදිතාව ධ්‍යාන තුනක් බාට වඩනවා. ඊළඟට තමාගේ තවත් ඒ වගේ කෙනෙක් මේන යසයිස්වාරිය ඇති කීප දෙනෙක් වෙන වෙනම අරගෙන ඒ ඒ අයට ධ්‍යාන තුනක් තුනක් බැගින් සමාදිනවා. ඊළඟට තමයි සම්භාවනීය හිතවන්තයෙක් ගන්න. ඊළඟට මධ්‍යස්ථයෙක් අරගෙනද මධ්‍යස්ථයන් එක්කෙනා දෙන්න තුන් දෙනා දිවසෙන් අරගෙන වෙන වෙනම ධ්‍යාන තුන බැගින් සමාදිනවා. ඊළඟ සතර පුද්ගලයා වෙතත් මේ මුදිතාව පවත්වනවා. යම් මේකෙන් සතර පුද්ගලයාට මුදිතාව වඩන්න අපහසු නම් පළමුව මුදිතා ධ්‍යාන උපදවාගත්ත කෙනෙකුට ධ්‍යාන සමයදලක් අය බලන්න ඕන. හැබැයි මෛත්‍රී භාවනාව තුළින් සතර පුද්ගලයා කෙනේ මෛත්‍රිය වඩන්න පුරුදුනාට පස්සේ දැන් මේ බාධාවල් එන්නේ නැහැ. ඊළඟ තමයි උපේක්ෂා බ්‍රහ්මනිරණය. උපේක්ෂා බ්‍රහ්මනිරණයේදී තනිකර අනිත් තුන වඩන් තේසන උපේක්ෂා ධාන වැඩෙන්න මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි තුනේ ඥාන තුනක් තුනක් බැගින් ලබාගත් කෙනෙකුට පමණයි උපේක්ෂා බ්‍රහ්ම වේරණේ ඥාන ලැබෙන්නේ උපේක්ෂා බ්‍රහ්ම වේරණේ ලැබෙන්නේ රූපාවචර චතුර්ථ ඥානෙ පමණයි වෙන ඥාන ලැබෙන්නේ හේතුව උපේක්ෂා බ්‍රහ්ම වේරණයෙහි සමාධිය උපේක්ෂා ඒකාග්‍රතාව සහිතයි උපේක්ෂා වේදනාවෙන් මිසක් සෝමනස්ස වේදනාවෙන් ධාන බවට යන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහරණී. ඒ නිසා චතුර්ථ ඥානයේ තියෙන උපේක්ෂා ඒකාග්‍රත අංග දෙකනේ ඒ නිසා චතුර්ථ ඥාන අර්පණා පමණයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයට. ඉතින් ඒ වර්ණ කැමති කෙනෙක් ඵලමේ මෛත්‍රී ධානයේ ඥාන තුනට සමාදින්න ඕනේ. ඊළඟට කරුණා ඥාන තුනට ඊළඟට මුදිතා ඥාන තුනට සම්බන්ධලයි උපේක්ෂා වඩන්නේ. උපේක්ෂා වැඩි වීමේදී මුලින්ම දනු ලබන්නේ මධ්‍යස්ථ පුද්ගලෙක්. එසේ මධ්‍යස්ථ පුද්ගලයෙකු ගනු ලබන්නේ පළමු උපෝසාව පිළිපුවා ගන්න ලේසි නිසායි. කල්ැතේ මෙනෙහි කරනවා මං කොච්චර මෛත්‍රී භාවනා කළත් මගේ මෛත්‍රී නිසා අන් අය සැපවත් වෙනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම නිසා සැප දුක් විඳින්නේ. මං කොච්චර කරුණා වැඩුවත් අන් අය දුකින් මිදෙනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම අනුවයි දුකින් මිදෙන්නේ සැපවත් වෙන්නේ. එවාගේ මං කොච්චර මුදිතා වැඩුවත් අන් අය ලද සපතෙන් නොපිරී සිටින්නේ එනිසා ඒ හැමදෙනාම ලද සම්පත් වලින් රැඳී සිටින්නේ හෝ පිරිහෙන්නේ තමා කරගන්න කුසල කුසල කර්ම උඩයි මේ නිසා කම්මස්සකා සම්බේ සත්තා සීල සත්වෝ කර්මයේ සොකීය කොටත් හෝය කියලා කර්මයේ සොකීය කොටත් බව ආවර්ජන කරනවා එසේ ආවර්ජන කරගෙනයි මේ වචනේම ගන්නවා භාවනාවට කම්මස්සකා එක්කෙනෙකුට නම් කම්මස්සකෝ මධ්‍යස්ථයක පුද්ගලයෙක් අරගෙන ඒසෝ පුද්ගලෝ කම්මස්සකෝ කම්මස්සකෝ කම්මස්සකෝ කර්මයේ සොකේ කොට ඇත්තේ කර්මයේ සොකේ කොට ඇත්තේ කියන මේ වචනෙම කුරුදු කරනවා. මේ වචනේ භාවිතා කරගෙන යනකොට නම් මෙත්තා කරුණා මුදිතා තුනේ තුන්වෙනි ධානය ලබාගෙන සිටිය නිසා තුන්වන තුරුව උපේක්ෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධාන අර්පණාව සමාධිගත වෙනවා. එක ධානයයි. ඉතින් මේ එකම ධානය ඊළඟට වසීබාට පමුණවා ගන්නවා. වසීබාට පමුණවාගෙන තමාගේ හිතවන්තයාට ඊළඟට අහිතවන්තයාට අර වගේ මෛත්‍රී ධ්‍යාන සමාන කරුණා උපේක්ෂා ධ්‍යාන සමාදිනවා. මෙසේ උපේක්ෂා ධ්‍යාන පුරුදු වෙලා අර දිශා පරමයට වෙනවා. හිත හේලට අරගෙන නැවත අර සත්ව කොටාස 12ට වෙන වෙනම වඩලා දිශා 10ට වෙන වෙනම වඩනවා. මෙන්න මේන උපේක්ෂා බ්‍රහ්ම විහරණයේ වැඩි යුතු වෙනවා. ඊළඟට සලකා බලන්නට ඕන මෛත්‍රී භාවනාවට සමීපම සමීප සතුරා හාගයයි. දූරම දූර සතුරා දේශයයි. නිසා දේශය ගැන භය වෙන දෙයක් නෑ. දේශය ඈතින් මෙච්චන. රාගය තමයි සමීප. නිසා රාගයෙන් ප්‍රේසම් වෙමින් මෛත්‍රිය වැඩි යුතුයි. කරුණාවට දුරින් මෙන්න සතුරා හිංසාව. සමීපම සතුරා ශෝකය. සංයත චතුරාවන සෝතයෙන් ප්‍රවේශම් වෙමින් කරුණා වඩන්නට ඕන. මුදිතාවට දුරින්මය චතුරා අරතිය ඊර්ෂ්‍යාව. සමීප චතුරා අනුමකනේ දේහසිත සෝමනස්ය ඇති කර ගැනීම. දේහසිත සෝමනස්ය කියන්නේ ආශාවෙන් සතුටු වීම. ආශාවෙන් සතුටු නම් මුදිතාව නෙමෙයි. ඒක සමීප චතුරා. ඒන් ප්‍රවේශම් වෙමින් මුදිතාව වඩන්නට ඕන. උපේක්ෂාවට සමීපම සමී දුරස්තම සතුරා තමයි රාගය ද්වේෂය. රාගය ද්වේෂය දුරස්තයි. නම් සමීප සතුරේ තියෙනවා අකුණාන උපේක්ෂාව. අකුණාන උපේක්ෂාව කියන්නේ සබරින් ගන්න අරමුණ වලදී නුවණින් කල්පනා නොකොට මධ්‍යස්ථ වෙන සිතක් තියෙනවා. ඒක අකුණාන උපේක්ෂාව මේ උපේක්ඛා බ්‍රහ්ම වේරණේට සමීප සතුරයි බාධාවයි. ඒ නුවණින් කල්පනා කොට දැන ඉන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. බුදු පසල බුදු මහරහතන් වහන්සේලා විසින් පූජා කරන ලද මේ සූදානම් විහරණයේ හේතු කොට යන ඒ මහෝත්තමයන් වහන්සේලා දෙවියන්ට ප්‍රියයි මිනිසයන්ට ප්‍රියයි දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව වින්ද එවාගේ වශවිෂ අවියාවද ගිනි විපත් වලින් වැළකුණා වහවහ චිත්ත ඒකාග්‍රතාවයට කටයුතු කළා මුළු ජීවිතේම ලෝක ප්‍රසන්න ජීවිත බවට පමුණවාගෙන ජීවත් වන වාසලා සමීපම එළඹ සිටි සිහිනුවණින් ගත කළා එවාගෙම තමන් වහන්සේලා ඒ බුද්ධත්වයට පසේ බුද්ධත්වයට අරහත්ත්වයට පත් වීමට කලින් ආත්මාවලදී බ්‍රහ්ම ලෝකෝත්පත්තියට අනන්ත ජාතවලපත් වුණා බ්‍රහ්ම විහරණය ලැබීමේ අවසාන වශයෙන් තමන් වහන්සේලා ඒ බ්‍රහ්ම විහරණයේ සුදුපදෙන්නේ බලාපොරොත්තු අධිගම බෝධි වලින් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. බෞද්ධ අබෞද්ධ කාටලම මේ ගුණාංග පහ හරියට පුරුදු කරගන්න ලැබුණා නම් මේ ආනිසංස විශේෂ සියල්ලම 100% සාක්ෂාත් කරගන්න පුළුවන්. එනිසා අපි කමිටි සෑමදාම සැපෙන් ජීවත් වෙන්න, සැපෙන් මුදා ගන්න, සැපෙන් අවදි වෙන්න, නපුරු සීන නොදැකී ඉන්න, දෙවියන්ගේ, මිනිස්යන්ගේ ප්‍රසාදය දිනා ගන්න, විපත්ති වලින් වැළකී සිටින්ට එවැගේම සිතේ සංසුන් බවකින් ජීවත් වෙන්න සිතේ සමාධියකින් ජීවත් වෙන්න එවැගේම ලෝක ප්‍රේමනාපව ජීවත් වෙන්න සියල්ලම සාක්ෂාත් කරගන්න මෙලොව වශයෙන් පුළුවන් වෙනවා ඒ සූදාම විහරණයෙන් පුරුදු කර ගැනීම එපමණක් නෙමෙයි අප ජීවත් වෙන්නේ මේ ලෝකයේත අවතු පරිසරයේත රටට ගමට ජනතාවට උදාන ලෞකික ලෝකෝත්තර සෙමසුමක් සලසා ගැනීමට හැකි එකම මාර්ගය මේ සූදානම් නිවරණය පුරුදු කිරීමයි. එනිසා අපි තාම කරුණාවෙන් සලකා බලන්නට ඕනේ. තමන් සැලසේගෙන මෙව සූපත් කරන පිණිස අත්‍යවශ්‍ය පිළිවෙත් මඟ මේ සූදානම් නිවරණයයි. එනිසා සෑම දවසේම මේ අවධියකම් පටන් නිින්දට යනතුරු මේ ගුණාංග අපි ප්‍රායෝගික වශයෙන් පුරුදු කරගන්න අධිෂ්ඨාන කරගනිමු. එවැගේම උදේ පාන්දර අවදි වෙනකොටම තමා සිහිනුවනේ ආවර්ජනා කරගන්නම අමාදු මෛත්‍රී භාවනාවෙන් ගත කරන්නට ඕනේ. සෑම ඉරියව්කම මෛත්‍රී භාවනාව වඩමින් දවසේ කටයුතු යෙදෙනවා. තමාගේ දෛනික කටයුතු වලදීද මෛත්‍රී භාවනාව පවත්වන්න පුළුවන්. කරුණා භාවනාව අදිෂ්ඨාන කරගන්න දාසේ ඒ මුළු දවසේම පවත්වනවා. එසේ මුදිතාව උපේක්ෂාව මේ ගුණාංග එකින් එකට දාසෙන් දාස පුරුදු කරගෙන යාමේදී තමාට වැඩි විවේක ගන්න ලැබුණ අවස්ථාවකදී සතියක් දෙකක් හරි මේ භාවනාවේ ධ්‍යාන බාට අර්පණා බාට අපට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ සඳහා අපි විශේෂයෙන් දිනර පොහොය දවසේ අදිෂ්ඨාන සබා ගනිමු. අද මේ අවස්ථාව වෙනකොට අප විසින් උතුම් සීලස්කන්ධයක් ආරක්ෂා කරගත්ත උපෝසත දවසේදී එවැගේම නිත්‍ය සීල උපෝසත සීල ආදී උසස් කුල ආරක්ෂා කර ගැනීම හා දාස පුරා තුන්දර සංවර කරගෙන ආගමානුකූලව ජීවිතය ගත කර ගනිමින් මේ අවස්ථාවේ පැයක් පමණ කාලය තිස්සේ සූදානම් නිර්මලයේ සම්බන්ධ දහම් කතාවකද සවන් දීමේම අත්පත් කරගත් මේ කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංස වේවා මේ කුසල සම්භාර ධර්මයේ පරිවසත ඥාතීන්ට ජීවත් වෙන ඥාතීන්ට ආරක්ෂක දිවි රාජ මණ්ඩලයට හිතාහිතන දහ සෑම සත්‍යකදී නවීන පුරා සම්පත් පිණිස වේවා අද දේශකයන්ෝ අරේ තමයි හිමි. ඔබ මේ එක්ව සිටින්නේ රජරට සේවයේ සමග රාත්‍රී ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. සාහෝකට කඩන වගේ